තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තස්මායි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝච අරන්තියේ බලින් තස්මායිනේ රක්කත අපමත්තා හොඳයි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රතන සූත්‍රයේ දෙවනි ගාථාව තථාගතයන් වහන්සේ මේ ලෝකයේ ජීවමානව වැඩ වාසය කරන කාලයේදී වහන්සේ අපට අනේක රත්න ಜಾති පූජා කළා. මණික් ಜಾති පූජා කළා. ඒකෙන් උත්තරීතර වටිනාකමින් මිල කරන්නට බැරි එක මණිකක් තමයි මේ රතන සූත්‍රය. මේ රසන සූත්‍රයේ තුල තථාගතයන් වහන්සේ දේශනා කරන අති උතුම් කමඨාන මේ දෙවෙනි ගාථාව තුළින් අපට පිළිඹු වෙනවා. අපගේ ජීවිත තුළ මේ මාන ජීවිතය සඵල කරගන්නේ කොහොමද? අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන්නේ කොහොමද? අපි මේ සසරේ ජීවත් විය යුත්තේ කොහොමද? මේ සංගුණ අප තුළ පරිපූර්ණ වෙන්නේ කොහොමද කියන උත්තරීතර ಗುಣධර්ම රාශියක් වඩන ක්‍රමවේදය භාග්‍යතුන් වහන්සේ මේ ගාථා තුල අන්තර්ගත කරලා තිනවා. මේක ගොඩාක් විද්‍යාත්මක ගාතාවක්. මේක ප්‍රඥාවට විතරක් ගෝචර වෙන පණිවිඩයක්. අපගේ ජීවිත තුළ අපි මෙවැනි ගාථා තුළ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඒ ලෝකෝත්තර නිර්වාණ පණිවිඩය ප්‍රත්‍යක්ෂ කිරීම අනිවාර්යයි. අද අපි මේ ගාථාව තථාගතයන් වහන්සේගේ පණිවිඩය විද්‍යාත්මකව ලෝකෝත්තරව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තස්මායි භූතා නිසා මේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රතෝච අරන්ති ඒ බලින් තස්මායිනේ රක්කත අප්පමත්තා බලන්න මෙතන තස්මායි භූතා නිසා මේත සබ්බේ මේ ආකාරයෙන් ඒකරාශි වෙච්ච මේ භූත පොට්ටාස වලට මෙත්තම් කරෝත මානුසියා පජාය මෙනම් මේ ධර්මය ආගත්ත ශ්‍රවණය කරපු මේ භූත කොටාස මේ මිනිස් සමාජයට මෛත්‍රිය කරත්වා රාත්‍රියේදී දවාලේදී පූජාවන් පවත්වත්වා ඒ බලයෙන් මේ සියලු සත්වයෝ ලොව ආරක්ෂා වෙත්වා රක්කත කියලා කියන ආරක්ෂා වෙත්වා එහෙනම් මොකද්ද මේ පුංචි ගාථාව තුළින් තථාගතයන් වහන්සේ දේශනා කරන ගැඹුරු ධර්මයේ කියලා බැලුවාම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතයා ඒක රාසි වෙලා නිර්මාණය වෙච්ච යම්කිසි භූතයෙක් මේ ලෝකේ ඉන්නවා මේ මිනිස් ප්‍රජාවට මෛත්‍රිය කරත්වා මෙත්තං කරෝත මානුසියා පජාය මේ මිනිස් සමාජයට මෛත්‍රිය කරත්වා එනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මා භූතයා නිර්මාණය වෙලා ඇස කන දිව නාසය සමසිත කියලා ආයතන හයක් ඇදුනා. ඒ ආයතන අය මේ ලෝකයේ කිසිම මිනිසියෙකුට කරදරයක් නොකරේවා කියන එක තමයි මේකෙන් කියන්නේ. එහෙනම් බලන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ආයතන අයතුලින් නිර්මාණය වෙලා තියෙන මේ භූත කොටාස මේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනකොට මේ නාම රූපත් එක්ක කටයුතු කරනකොට කිසිම මොහතක කිසිම කෙනෙකුගේ කයට සිතට දුක් ලැබෙන්න බෑ. අපගේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අවස්ථාවලදී අපට වැරදිච්ච අවස්ථා තියෙනවා. ඒ වැරදිච්ච අවස්ථාවල් වලදී අපි කල්පනා කරනවා බලන්න අපගේ ජීවිතවල මොනතරම් දුක් ලැබිලා තියෙනවද? මොනතරම් වේදනා ලැබිලා තියෙනවද? පීඩා ලැබිලා තියෙනවද? එනම් මේ කරුණු කාරණා අපි සාකච්ඡා කරලා බලනකොට මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලින් නිර්මාණය වෙච්ච নানা ප්‍රකාර ක්ලේශ ධර්මයන් නේද මේකට මුල වෙලා තියෙන්නේ. එහෙනම් අපි විසින් නිර්මාණය කරගත්තා වූ ක්ලේශ ධර්මයන් නිසා මේ ලෝකේ අනේක ಜಾති වාරයක් ඉපදිලා දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මේ කරුණ කාරණා කල්පනා කරනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ඇස නිකන් ඇදුන්නේ නැහැ. මේ කන නිකන් හැදුන්නේ මේ දිව මේ නාසය මේ සම නිකන් හැදුන්නේ මේවා පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. එනම් මෙසේ නිර්මාණය වෙලා තියෙන සතරමා භූතය යම් කිසි මිනිසියෙකුට දුකක් දෙනවා නම් ඒ දුක දෙන්නේ තවත් සතරමා භූතයකට. එනම් තමන් විසින් තමන්ට දුක දෙනවා. බලන්න අපි යම් කිසි කෙනෙකුට දුකක් දෙනකොට ඒ දුක දෙන්නේ Tamanට කියන එක භාග්‍යතුන් වහන්සේ මෙතන පෙන්නනවා මේක විද්‍යාවක්. මේකට අපි කියනවා භෞතික විද්‍යාව, කම්පන විද්‍යාව, තරංග විද්‍යාව. මේක ගොඩාක් ගැඹුරු එකක්. එනම් මෙසේ නාම රූප වලින් ඇදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නිර්මාණය වෙච්ච අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන වලින් මේ ලෝකයේ කිසිම සත්වයකට මෛත්‍රී ඇරෙන්න වෙන මොකවත් දෙන්න එපා. දුක් දෙන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. එහෙනම් ඇයි අනිත් අයට දුක් දෙන්න එපා කියන්නේ? ඒ දුක දෙන්නේ අනිත් අයට නෙමෙයි, Tamanටමයි. ඇයි මේ ඇස ඇදලා තින්නේ සතරමා භූත, අර මිනිස්සය ඇදලා තින්නේ සතරමා භූත, මේ දිව ඇදලා තින්නේ සතරමා භූත, ඒ මිනිස්සය ඇදලා තින්නේ සතරමා භූත, මේ කය ඇදලා තින්නේ සතරමා භූත, අර මිනිස්සය ඇදලා තින්නේ සතරමා භූත. එහෙනම් ඒ දුක් දෙන්නේ කාටද? Tamanටමයි දුක් දෙන්නේ. එහෙනම් Taman තුළ තියෙන ප්‍රාණ වායුවම නේද මේ අර මිනිසයා තුලක් තියෙන්නේ. එහෙනම් ඒ ප්‍රාණ වායුව රිදවනකොට Tamanගේ ප්‍රාණ වායුවටත් නේද රිදෙන්නේ. මේ ලෝකයේ Tamanට රිදෙන්නේ නැතුව පරුසා වචන කියපු කෙනෙක් අත්උත්සන්ද කියලා කිව්වොත් මේ ලෝකේ කවුරුත් අත උස්සන්නේ තමන්ට නිඳා නොකර තවත් කෙනෙක් නිඳා කරපු කෙනෙක් හෝ අත උස්සන්න කියනකොට කවුරුත් අත උස්සන්නේ නැහැ. ඇයි මේ ලෝකේ මෝඩයා ජඩයා කියලා යම් කිසි කෙනෙකුට බයිනවනම් අනේ මේ දුස්සයලා කතා කරන්න දන්නේ අර අහිංසක මිනිසයාට මේම කතා කළා බලන්න අර මිනිසයාට බයිනකොට Tamanටත් එක තමයි බැනලා තින්නේ Tamanගේ චරිතය දුස්සීල වෙලා Tamanගේ චරිතය නපුරු වෙලා සමාජයේ Taman කොන් වෙලා එහෙනම් Tamanටත් බැනගෙන නේද අරයට බැනගෙන තියෙන්නේ යම් කිසි කෙනෙකුට ගානකොට බලන්න එයාගේ කයේ සෛල කොච්චර මැරෙනවද එයාගේ ඉන්ද්‍රියන් වලට මොනතරම් බලපෑමක් එනවද? එයාගේ මානසික කම්පනය, එයාගේ අවයවන් වලට වෙලා තියෙන අකටයුතු දේවල්, එයාගේ රුධිරයේ තියෙන පීඩන බලන්න එයාට වගේ මෙයත් අසාධ්‍ය මට්ටමින් ඉඳලා ඉන්නවා. ප්‍රතිකාර ලබන්න සුදුසු වෙලා. එනම් මේ ලෝකේ අපි යම් කිසි කෙනෙකුට යමක් දෙනකොට ඒ කාන්ත වශයෙන්ම ඒ දේ අපි කරගෙන අපිට එනම් අද හිඳලා කල්පනා කරලා බලන්න මේ ගාථා රත්නය තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තස්මායි භූතා නිසාමේත සබ්බේ මේ ආකාරයෙන් ඒකරාශී වෙලා තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ භූත කොටාස කිසිම මිනිසියෙකුට දුක් දෙන්න එපා මෛත්‍රිය කරන්ට මේ මෛත්‍රිය කියලා කියන්නේ මොනවද මේ ලෝක සත්‍යයේ සිතට කයට දුක් නොදී ජීවත් වීමේ ප්‍රතිපත්තිය අපගේ ජීවිතවල අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ මෛත්‍රිය කියන්නේ මොනවද? මේ ලෝකයේ තියෙන උත්තරීතර ධර්මතාවය. මේ මෛත්‍රිය කියලා කියන්නේ තමන් මේ ලෝකේ ආරක්ෂා කරන හදි සීලය. මම මට වඩා මං අනිත් අයට මෛත්‍රී කරනවා නම් ඒ අයගේ ප්‍රාණය මං ඝාතනය කරන්නේ ඒ අයගේ ගෞරවය මං විනාශ කරන්නේ නින්දා කරන්නේ අපහාස කරන්නේ ඒ විතරක් නෙමෙයි මම අනිත් අයට මට වඩා මං මෛත්‍රී කරනවා නම් කිසිම කෙනෙකුගේ භාණ්ඩයක් මං හොරකම් කරන්නේ මට වඩා මං අනිත් අයට මෛත්‍රී කරනවා නම් ඒ මිනිස්සු රිදවන්න මං කාමයේ වරදවා ඇසිරෙන්නේ ඒ මිනිස්සු නිന്ദා අපාස ඇති වෙන විදිහට මං චරිතය අඩගස්ස වරන්නේ එහෙනම් මම අනිත් අයට වඩා මම මම මගේ ජීවිතය ගැන හිතනවා වාගේ එහෙනම් ඊටත් වඩා මං අනිත් අයගේ ජීවිත ගැන හිතනවා නම් කවදාවත් පරම සත්‍ය මං අංගන්නේ සත්‍ය ප්‍රකාශ කරනවා එහෙනම් අනිත් අයට මං කරදරයක් නොවන පිණිස මම මගේ ජීවිතය ඈතර කරනවා. හේතුව මම මේ ලෝකයේ කෙලෙස් කරගෙන අන අනවශ්‍ය විදියට මං කර්ම හදාගෙන ඉපදුන මාව සසරෙන් ඈතර කරන්න ඕනේ කියලා ගොඩාක් බෝධිසත්වයෝ මේ ලෝකේ දුක් වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේලා මේ ලෝකයේ බෝධිසත්ව චරිත වලින් ඇවිල්ලා අනේ පව් මේ ජීවියා තාම නිවන් දැකලා නැහැ. අනේ පව් මේ ජීවියා තාම විවි හැවිදිනවා කියලා මන් නිසා ඒගොල්ලෝ දුක් වෙනවා. මන් නිසා ඒගොල්ලෝ ಗುಣධර්ම වඩනවා. මන් නිසා ඇටමස් ලේ නාරදන් දෙනවා. කිසිම බෝධිසත්වයෙකුගේ ලේ වලට ඉමිකාරත්වය මං ගන්නෑ. කිසිම බෝධිසත්වයෙකුගේ මාංශ පූජාව, ලේ පූජාව, ඇටමස් වල පූජාව වලට මම පංගුකාරයෙක් වෙන්නේ නැහැ. බෝධිසත්වරේ ඒගොල්ලන්ගේ ಗುಣධර්ම වඩාගෙන ගියාද? මම ඒගොල්ලොන්ගේ ඒ පාරමිතාව තුල තියෙන පරිත්‍යාගවලට මම තවුල්කාරයෙක් වෙන්නේ කියලා මෙයා වහාම වැඩ කරනවා නම් නිවනට කවදාවත් ප්‍රමාද වෙන්නේ එහෙනම් මේ මෛත්‍රිය කියලා කියන්නේ අපගේ ජීවිත තුල අපට ලැබෙන්න පුළුවන් උත්තරීතරම කමඨාන ධර්මතාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ සතරමා භූතයාගෙන් නිර්මාණය වෙච්ච මේ ආයතන තථාගතයන් වහන්සේගේ ධර්මයේ මැනවින් අහලා ඒගොල්ලෝ ගොඩාක් සංවරව ලෝකෝත්තරව කටයුතු කරනවා නම් ඒ හැයට කවදාවත් විදවන්න එපා. මිනිසයන්ට දුක් දෙන්න එපා. මිනිස්ය ප්‍රජාවට මෛත්‍රී කරන්න. ඇයි ඒගොල්ලන්ට දුක් දුන්නාම Tamanට දුක එනවා. එහෙනම් දුක් දීලා තින්නේ ඒගොල්ලන්ට නෙමෙයි Tamanටමයි. Taman විසින් Tamanට අකටයුත්තක් කරගෙන එහෙනම් Tamanට අකටයුතු කරන්න මෙච්චර වීරිය වඩන්නේ ඇයි? තමන්ට තමන් අනවශ්‍ය දේවල් ලබා ගන්න මෙච්චර ඉක්මන් වෙන්නේ ඇයි? තමන්ට දුක තමන් විසින් දී ගන්න මේ තරම් අනුවන වෙන්නේ ඇයි කියන එක තමයි මේ ගාථා රත්නය තුලින් කියන්නේ. නවත භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දිවාච රත්තෝ චහරන්තියේ බලි. මේක සුන්දරම පණිවිඩයක්. මේක තමයි මේ ලෝකේ පවතින උත්තරීතර නිර්වාණ ධර්මය. දිවාච රත්තෝ චහරන්තියේ බලි. රාත්‍රියේද දවාලේද අපි බලියක් පූජාවක් ඔප්පු කළ යුතුයි. එහෙනම් දිවා කියලා කියන්නේ දවල්, රත්ති කියලා කියන්නේ රාත්‍රිය. එහෙනම් දවාලේත් රාත්‍රියේත් අපි විසින් බලියක්, බලියක් අරන් තියේ බලි බලියක් දෙන්න ඕනේ. බලිය කියලා කියන්නේ මොකද්ද? පූජාවක්. අපි කියනවා ආවලාට අපි බලියක් ඔප්පු කළා. ඒ කියන්නේ පූජාවක් ඔප්පු කළා. පූජාව කියලා කියන්නේ මොනවද? දාණය. බලන්න මේ රාත්‍රියේ දවාලෙත් අපි දන් දෙන්න ඕනේ. දාන පාරමිතාව පුරන්න ඕනේ. මොනවද මේ පුරන පාරමිතාව කියලා බැලුවාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පඨවි ආපෝ තේජෝ වායුව කියන මේ සතරමා භූතයා ඒක රාසි වෙලා නිර්මාණය වෙච්ච සමාගම්ගත වෙච්ච මෝ භූතයන්ට ධර්මය හොඳට දේශනා කරන්න එසේ ධර්මය හාගත්ත මේ භූතයන් විසින් කිසියම් මිනිසියෙකුට දුකක් දෙන්න එපා. මෛත්‍රිය වඩන්න. ඒ වඩනකොට පූජාවන් දන් දෙන්න. මොකද්ද මේ පූජා කරන්න කියන්නේ? අපේ ලෝභය දන් දෙන්න, අපේ ద్వේෂය දන් දෙන්න, අපේ වෛරය දන් දෙන්න, අපේ මෝහය රන් දෙන්න, අපේ රාගය දන් දෙන්න. බලන්න කල්පනා කරලා මේක දවල්ට විතරක් නෙමෙයි රාටත් අපි දන් දෙන්න ඕනේ. එහෙනම් රාත්‍රිය කියන්නේ පැය 12යි දවල් කියන්නේ පැය 12යි. එහෙනම් පැය 24ෙම අපි අත්තරින්න ඕනේ පූජා පවත්වන්න ඕනේ. තථාගතයන් වහන්සේ ඉදිරියේ द्वේෂයක් ඇති වෙනකොට භාග්‍යතුන් වහන්සේ මන් තුළ द्वේෂයක් ඇති වුණා. මම මේක අත්තරිනවා කියලා ඒක බලියක් කොට පූජාවක් දෙන්න. බලිය කියලා කියන්නේ මොකද්ද? අර කුකුලේ කපලා බිල්ලක් දෙනවා වාගේ ගිරවෙක් අරගෙන ගිහිල්ලා කකුල කපලා ඒ බිල්ලක් දෙනවා වාගේ එහෙම එකක් නෙමෙයි. මේක ලෝකෝත්තර බලියක්. මේක ලෝකෝත්තර පූජාවක්. අපගේ ලෝකෝත්තර නිවනට අපගේ විමුක්තියට බාධා ඇති වෙලා තියෙන සෑම කරුණක්ම රාත්‍රියේ දවාලේ නිතරම ඔයලා හම්බ වෙලා අපි ඒ දේවල් අත්හරින්න ඕනේ, නිරෝධ කරන්න ඕනේ. ඒ හැම දෙයක්ම බලියක් කොට ඔප්පු කරන්න ඕනේ. එහෙනම් අපගේ ජීවිතේ රාත්‍රියේ දවාලේ අපට විශාල පූජාවන් පවත්වන්න තියෙනවා. එහෙනම් මේ අත්තරීම අපි රාත්‍රියේ දවාලේ කරන්න ඕනේ. බලන්න භාග්‍යතුන් වහන්සේ අපට දෙන උත්තරීතර කමඨාන. එහෙනම් අපි සමහර අවස්ථාවලදී මේ මේ අඩුපාඩු මට තියෙනවා මේක හදාගන්න ඕනේ. මේ මේ අඩුපාඩු මන් තුළ පවතිනවා මේක තේරුම් අරගෙන මේකට මොනාරි කරන්න ඕනේ. ඕම අපි කල්පනා කරන අවස්ථානන්ත ප්‍රමාණ තියෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ආර්ය ජීවිතය තුළ රාත් වෙනකම්ම රාත්‍රියේ දවාලේ කියන මේ පැය 24ක් තුලම අපි මේ කමඨාන් වඩන්න ඕනේ. සෑම මොහොතක් තුළම අපි මේ කමඨාන් වඩන්න නැත්නම් මේ ආර්ය මාර්ගයේ යන්නේ නැත්නම් මේ පූජාවන් පවත්වන්නේ නැත්නම් අපට මේ ගමන යන්න බෑ. අපිට වැරදෙනවා. ඇයි අපි පූජාවන් පවත්වන්නේ නැහැ කියලා කියන්නෙම අපි මේවා අත්හරින්නේ නැහැ කියලා කියන්නෙම අපි මේවා අල්ලා ගන්නවා. එහෙනම් අල්ලාගත්ත කෙනෙක් නිවන් දකින්නවද? දකින්නේ නැහැ. එහෙනම් අල්ලාගත්ත කෙනා මොනවද කරන්නේ? සසරේ නැවත ඉපදෙන්න ඉමිකම් ලබනවා. එහෙනම් අපගේ ජීවිතේ අපි ඕන තරම් ලෝභ අල්ලාගෙන තිනවා, ద్వේෂ අල්ලාගෙන තිනවා, රාග අල්ලාගෙන තිනවා, මෝහ අල්ලාගෙන තිනවා. එහෙනම් මේ අමස්ක්ලේශ ධර්මයක්ම අපි විසින් අල්ලාගෙන නඩත්තු කරනවා. එහෙනම් හොඳට ප්‍රඥාවන්ත වෙන්න, හොඳට කල්පනාකාරී වෙන්න සෑම තප්පරයක් ගානෙම මේ අල්ලාගත් දේවල් රාත්‍රියෝ වේවා දවාල ඕ වේවා හැම එකක්ම දන් දෙන්න ඕනේ හැම දෙකක්ම දන් දීලා අපි ආරක්ෂා වෙන්න ඕනේ අන්න බලන්න තස්මාහිනේ රක්කත අපමත්තා එහෙනම් ඒසේ දන් දීලා එසේ බලියා කොට පූජා කරපු පූජාව තුලින් අපි ආරක්ෂා වේවා කියලා කියනවා එහෙනම් අත්තරිනකොට කොහොමද ආරක්ෂා වෙන්නේ? අපි දන් දෙන්න දන් දෙන්න අපි තුල තියෙන කම්පණය අඩු වෙනවා, පීඩණය අඩු වෙනවා, සෛලවල තියෙන භ්‍රමණ වේගය අඩු වෙනවා. අපි ගන්නා වූ සෑම දෙයක් මොදට ජීර්ණය වෙනවා. හේතුව කලබලකාරීත්වේ නැහැ. එහෙනම් අපි දන්නවා සිත කලමුණාට පස්සේ මේ සිතේ වේගය වැඩි නම් අපේ රුධිරවල වේගය වැඩි රුධිර පීඩනය වැඩි නම් මේ ඉන්ද්‍රියන් වලට අවශ්‍ය පෝෂ්‍ය කොටස් ලේවලින් ලැබෙන්නේ ඇයි මේකේ වේගය වැඩි නිසා අර සෛල වලට අවශෝෂණය කිරීමේ අවකාශය අඩුයි. එහෙනම් අපි ගොඩාක් නිවිලා කටයුතු කරනවා නම් හැමදේම අත්තරින්න අත්තරින්න මේ කය නිදාස් වෙනවා නම් ඒ නිදාස් වෙලා මේ කය ගොඩාක් තැම්පත් වෙනවා නම් අපගේ ජීවිත තුළ අපි ගන්නා වූ සෑම දෙයක්ම මේ කයට හොඳට අවශෝෂණය වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි අත්තරින්න අත්තරින්න අත්තරින්නේ වෙන මොකවත් නෙමෙයි අපේ කර්මය. කර්මය අත්තරිනකොට මේ විඥාණය පිරිසිදු වෙනවා. විඥාණය තැම්පත් වෙනවා. එහෙනම් තැම්පත් වෙච්ච ස්වභාවය තුළ මෙයාට පුළුවන්කම තියෙනවා අනාගතයට අවශ්‍ය කටයුතු ටික සම්පාදනය කරගෙන යන්න. එහෙනම් තස්මායි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්වෝ චාරන්තියේ බලි තස්මායි මේ රක්කත අපමත්තා බලන්න මේක අපි මේ ලෝකේ ජීවත් වෙන්න ඕන ක්‍රමවේදය නේද මේ කියලා තියෙන්නේ. එහෙනම් අපි ලබාපු මිනිස්සුත් භවයේ අපගේ ශ්‍රමණ ජීවිතය අපි කොයි ආකාරයෙන් ඉටු කරන්න ඕනේද අපගේ නිවනට බාධා කරන හැම දෙයක්ම රාත්‍රියේ දවාලේ පැය 24ම හොඳට කල්පනාවෙන් ඉඳලා ඒ අඩුපාඩු හැම එකක්ම තෝර තෝර හදලා ඒවා ඔක්කොම නිරෝධ කරන්න ඕනේ. අපේ කයට අපි ආරක්ෂාව සපයන්නේ අත්හැරීම තුලින් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. හේතුව යමක් මං ගත්තොත් ඒ ගත්ත දේ හේතුව නිසා මට ඵලයක් එනවා. ඒ ඵලය නේද මේ දුක කියලා කියන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ මේ ගාථාව තුළින් දේශනා කරනවා. එසේ බලියක් කොට පූජා කරපු පූජාවේ බලයෙන් එයා ආරක්ෂාවටපත් වේවා. එනම් මගේ ජීවිතය තුළ මම මේ දෙන දාන එහෙම නැත්නම් මේ බලිය මට ආරක්ෂාවක් වෙනවා. ඇයි මතු ඉපදීමට හේතුවක් වෙන්නේ දුක් විඳින්නට හේතුවක් වෙන්නේ නැහැ. එහෙනම් මේ සෑම බලියක්ම මා විසින් දෙන්න ඕනේ. එහෙනම් අසකන දිව නාසය සමසිත කියන ආයතන හය දිහා බලන්න මේ ඇසෙන් අපි කොච්චරනම් අල්ලා ගන්නවද? ඒ හැම එකක්ම බලියා කොට පූජා කරන්න. අනේ මම මේම බලන්නේ මම මේ විදියට මේ ලෝකෙ දිහා නරඹන්නේ මට සුදුසු නෑ මේම බලන්න. ඒ විදියට මේ ඇස්වල තියෙන දෝෂ ටික ඔක්කොම බලියා කොට පූජා කරලා මේ ඇස නිර්වුල් කරගන්න. මේ කන්වල කොච්චර දෝෂ තියනවද කොච්චර දේවල් නම් ශ්‍රවණය කරනවද ඒ සෑම ශ්‍රවණයක් තුලින්ම මේ කනට මොනතරම් අකුසල කර්ම හැදෙනවද ඒවා හොඳට කල්පනා කරලා බලියා කොට පූජා කරලා ඒකත් නිදාස් කරගන්න. එහෙනම් කටත් ඒ වගේ තමයි අපගේ ජීවිත කාලය පුරාම අපි নানা ප්‍රකාර අකුසල කර්ම කරගෙන අපේ කටින් අපි කියපු වචන වලින් මොනතරම් කර්ම ඉපදිලා තියෙනවද? ඒ සෑම කර්මයක් ගැන හිතලා මේ කයේ තියෙන අඩුපාඩු හදාගන්න. එහෙනම් අසකරන දිවනාසය සමසිත කියන මේ ආයතන ටික හදා ගැනීම තමයි මේ ගාථා රත්න තුලින් වාග්යතුන් වහන්සේ දේශනා කරන්නේ එනම් මිනිසුන්ට මෛත්‍රිය කරන්න කියලා කියන්නේ මෛත්‍රිය කළොත් තමයි අපට මෛත්‍රිය වෙන්නේ අපි මේ සංසාර දුකෙන් ඈතර වෙන්නේ අපි මිනිසුන්ට මෛත්‍රිය කරන්නේ නැත්නම් කවදාවත් අපට මෛත්‍රියක් ලැබෙන්නේ ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට දුක් දෙන්න බෑ කරදර කරන්න බෑ ඔබ වහන්සේලාට රිදෙන්න මම කතා කරනවා නම් ඉස්සෙල්ලාම රිදෙන්නේ කාටද මට ඔබ වහන්සේලාට නිඳා කරනවා නම් නිඳිත වචන ඉස්සෙල්ලාම කියවෙන්නේ මගේ කටින් මගේ සිතින් එහෙනම් ඉස්සෙල්ලාම නිඳාව ලබන්නේ මම ඔබ වහන්සේලාට කුණුවarpයක් කත කතාවක් කියනවා නම් කත කතාව කුණුවarp ඉස්සෙල්ලාම නිර්මාණය වෙන්නේ මගේ සිතේ ඉස්සෙල්ලාම මම කුණු වෙලා මම අපිරිසිදු වෙලා ඉස්සෙල්ලාම කුණුවarpේ කත කතාව කියවෙන්නේ මගේ කටින් එහෙනම් මගේ කට අපිරිසිදු වෙලා තමයි ඔබ වහන්සේලාගේ කන අපිරිසිදු වෙන්නේ එනම් වේදනාවක් දෙන්න සැර වචනයක් කියනකොට ඉස්සෙල්ලාම සැර වචන ඇති වෙන්නේ මගේ සිත මගේ සිත සැර වෙලා රුධිර පීඩනය වැඩි වෙලා ඒකේ තියෙන රතු රුධිරාණු සුදු රුධිරාණු වලට විශාල හානි ඇති වෙලා මගේ ආයස අඩු වෙලා මගේ ඇස් දුර්වල වෙලා කන් දුර්වල වෙලා ආයස අඩු වෙලා මගේ සම්පූර්ණ චරිත ගුණාංග කෙලෙස් ඇති වෙලා මම ඉපදිලා ඉපදිලා දුක් විඳින්න ඔක්කොම හදාගෙන තමයි මම ඔබ වහන්සේලාට නිନ୍ଦා විවේචනය කරන්නේ එහෙනම් මේවා විද්‍යාත්මකව කල්පනා කරලා බලන්න. මේ ලෝකයේ හැම දෙයක්ම අපි දෙනකොට දෙනවට වඩා අපි ගන්නවා. එහෙනම් අපි මේ ලෝකයේ කෙනෙකුට බයිනකොට මන් තුල තියෙන ප්‍රාණ ශක්තිය තමයි අරයා තුලත් තියෙන්නේ. එයා තුල තියෙන ප්‍රාණ ශක්තියත් මන් තුල තියෙනවා. එහෙනම් මේ මටමයි මම බැනගන්නේ. මටමයි මම නිඳා කරගන්නේ. මගෙමයි මම පරිගන්නේ හේතුව පරිගන්න ඕනේ කියන චේතනාව තියෙන හැම තප්පරයක් ගන්නෙම Taman තුළ පරිගැනීමේ චේතනාව තියෙන නිසා ඒ කෙලෙසිය පරිගැනීමක් වෙන්නේ නැද්ද එහෙනම් Taman තුළ අඩුපාඩුවක් කෙලෙසියක් තැම්පත් කරලා තියාගෙන ඇයි Tamanගෙන් ලක්ෂ වාරයක් පරිගන්නේ එහෙනම් මේ ලෝකේ හැමදාම අපට විරුද්ධව අපි වැඩ කරලා අපගේ කයට විරුද්ධව අපි වැඩ කරලා ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන හය තුලින් මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුක් දෙන්න එපා. එසේ දුක් දීලා මේ සසරේ නැවත නැවත ඉපදීමට කටයුතු කරගන්න එපා. අපගේ ජීවිතය ගොඩාක් වටිනවා. මේ මිනිස්සුත් භවය ගොඩාක් වටිනවා. අපි ලබාපු භවය තුල මේ සසර දුක නිවා ගන්නට ඕනේ. අපගේ ජීවිතය අපි පරිස්සම් කරගන්නට ඕනේ. මේ මාන ජීවිතය ගොඩාක් ශ්‍රේෂ්ඨයි. එහෙනම් මේ උත්තරීතර අවස්ථාවේදී අපි ඵල නෙලා ගන්නට සෑම අවස්ථාවක් තුළම අපි තුල තියෙනා වූ සියලුම අකුසල කර්ම ටික දන් දෙන්න අත්තරින්න දිවාචරත්වෝ චාරන්තියේ බලි සෑම මොහොතක්ම බලියක් කොට ඔප්පු කරන්න එහෙනම් අපට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ඇසෙන් දිවෙන් සමෙන් නාසයෙන් සිතෙන් ඇතිවෙනා වූ ක්ලේශ ධර්මයන් පිළිබඳව අවබෝධය ලබාගෙන කටයුතු කරන්න පළවෙනි ගාථාව තුළින් අපි සාකච්ඡා කළා. ඒ ගාථාව තුළින් මේ ආයතන හයතම බණ කිය යුතු බව භාග්‍යතුන් වහන්සේ අපට අනුමෝදන් කළා. එනම් ඒ අවවාද අනුශාසනාවට අනුව මේ සෑම ආයතනයකටම ධර්මයේ දේශනා කරන්නට සෑම අවස්ථාවකම අවවාද අනුශාසනා දෙන්න සෑම අවස්ථාවකම මේ ආයතනයට කමඨාම් පුරුදු කරන්නට එනම් මේ විදියට මේ ආයතන වලට කමඨාම් දීලා ධර්මයේ දේශනා කරලා මනාකොට හදාගත්තාම මේ ආයතන අය ලෝකෝත්තර ආයතය බවට පත්නාම එසේ ධර්මයේ ශ්‍රවණය කරලා ඇදිච්ච ආයතන වලට කියන්නේ මේ ලෝකේ ඉන්න මිනිසුන්ට මෛත්‍රිය විතරක් වඩන්න මෛත්‍රිය විතරක් කරන්න වෙන මොකවත් දෙන්න එපා කියලා කියන්නේ ඒකව මේ ලෝකේ අපි දුක් දුන්නොත් දුක් ගන්න ඕනේ සැප දුන්නොත් සැප ගන්න ඕනේ අපගේ ජීවිතයේ අනවශ්‍ය දේවල් අපි කරගෙන තියෙනවා අනන්ත අප්‍රමාණ. ඒ නිසා තමයි තාම නිවන් දකින්න නැතුව මේ සංසාරේ ඉපදිලා ඉපදිලා අපි දුක් විඳින්නේ. එනම් මේ මේ කාථා රත්නයට අනුව අපගේ ජීවිතයේ ඇඩගස්සනකොට සෑම මොහොතක්ම අපට බලියක් ඔප්පු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ ඉල්ලීමක් කරනවා. තථාගතයන් වහන්සේගේ ඉල්ලීම අපි ඉටු කරමු. සෑම මොහොතක් තුළම ඇතිවෙච්ච රාග මොනවද? ඇතිවෙච්ච ද්වේෂ මොනවද? ඇතිවෙච්ච මෝහ මොනවද? මේ දේවල් හොඳට කල්පනා කරලා ඒවා පූජාවන් කොට පූජා කරන්න අත්තරින්ද අත්තරින්ද ධර්මය අපි තුළ ස්ථාපිත වෙනවා ධර්මය අපි තුළ ආරක්ෂා වෙනවා ධර්මය ආරක්ෂා වෙනවා නම් කිසිම මොහතක අපට හේතුවක් මේකෙ වෙන්න බෑ දුක් විඳින්න එහෙනම් ධර්මයේ තුලින් ආරක්ෂාව ලබන්න මේ හැම ක්ලේශ ධර්මයක්ම අපි දෙන්න ඕනේ මේ ගාථා රත්නය තුලින් තථාගතයන් වහන්සේ අපට කමඨාණක් දීලා තියෙනවා. උන්වහන්සේ අපට පුරුදු කරන්න යම් කිසි දෙයක් දීලා තියෙනවා. එහෙනම් මේක තුල ගොඩාක් ගැඹුරෙන් බැලුවාම මිනිසයන්ට මෛත්‍රී කරන්න කියලා කියනකොට මොනවද මේ මිනිසයා කියලා කියන්නේ? අපි මේ නාම රූප කියලා එකක් අදාගෙන ඉන්නවා. කොටස් 32 නිර්මාණය වෙච්ච මේ මිනිසියෙක් මෙයා කියලා ඉතාලින් ඉන්නවා. එහෙනම් මේ නාම රූප ධර්ම වලට නේද මේ මෛත්‍රී කරන්න කියලා කියන්නේ. එහෙනම් කොටස් 32ක් විතරයි තියෙන්නේ. සම්මුතියට මිනිසා කියලා කියනවා. ඇත්තටම මිනිසෙක් ඉන්නවද? එහෙම කෙනෙක් නැහැ. එහෙනම් දෙවිවරුත් මේක අහගෙන ඉන්නවා. බ්‍රහ්මනොත් මේක අහගෙන ඉන්නවා. එහෙනම් මේක ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ මිනිසයන්ට මේ ආශිර්වාද කරන්න කියන්නේ? මෛත්‍රී කරන්න කියන්නේ? කරුණා කරන්න කියන්නේ? එහෙනම් මේකේ විශේෂ හේතුවක් තියෙනවා. එහෙනම් මේ කොටස් 32කින් ඒ නිර්මාණය වෙච්ච මිනිසයා නාමයක් රූපයක් උසුලගෙන සිටිනවා. ඒ නාමයට රූපයට අපි ගරු කරන්න ඕනේ. බලන්න අපේ ජීවිත තුළ අතුරෙක් ඉන්නවා. මිතුරු දායක් ඉන්නවා. මිතුරු දායදී අපි බලනකොට අපේ සිත මෛත්‍රියෙන් පිරෙනවා. නමුත් අතුරා දිහා බලනකොට අපේ කය වෙවුලනවා, පරිගන්න ඕනේ. ඒ මනුස්සයාට බනින්න ඕනේ, නිඳා කරන්න ඕනේ. එහෙනම් බලන්න ඒ අතුර දිහා බලනකොට මොකද්ද උනේ? එහෙනම් මේ මිනිස්සු ඔක්කොම කය නම්, ඔක්කොම මිනිස්සු නම් එක සමාන ඔළුව අත් දෙක කය කඳ මේක තියෙනවා ඇයි අර මිනිස්යාට විතරක් මෙච්චර තරහා යන්නේ? ඇයි අර මිනිස්යාට විතරක් මෙච්චර द्वेषය ඇති වෙන්නේ? එහෙනම් මෙතන තියෙන මිනිසා කියන ප්‍රශ්නේ නෙමෙයි අර නාම රූපයේ ප්‍රශ්නේ. ඇයි අසුවලා තමයි මට මේ දේ කළේ? අසුවලා තමයි මට මේ අපාසය කළේ. අසුවලා නිසා තමයි මට මේ පාඩුව උනේ. එහෙනම් අපි අසුවලා කියලා එකක් අදාගෙන ඉන්නවා. ඒ නාමය රූපය තමයි මෙතන තියෙන ප්‍රශ්නය. එහෙනම් මිනිසුන්ට අපි මෛත්‍රී කරනවා කියලා කියන්නේ මේ මිනිස්සු කියන මේ නාම රූපයට මෛත්‍රී කරන්න ඕනේ. මේ මිනිස්සු කියන නාම රූපයට ඇතිවෙනා වූ ඇලීම ගැටීම නවත්තන්න ඕනේ. ඒ ඇලීම ගැටීම තමයි භාග්‍යතුමාසේ මේ කියන්නේ බලියක් කොට ඔප්පු කරන්න, පූජාවක් කොට ඔප්පු කරන්න. මේවා අත්හැරලා දාන්න. එතකොට මේ ආරක්ෂාව ලැබෙනවා. ඉද නන්දති, පෙච්ච නන්දති, කතපුඤ්ඤ උභයත නන්දති කියලා භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ ගාථාවේ අර්ථයමයි. එහෙනම් බලියක් කොට ඔප්පු කළාම තස්මායිනේ රක්කත අපමත්තා බලියක් කොට ඔප්පු කරනවා නම් හැමදේම එයා මේ ධර්මයේ තුලින් අත්හැරීම තුලින් එයා ආරක්ෂා වෙනවා. එහෙනම් කොහොමද ආරක්ෂා වෙන්නේ? කායික ප්‍රශ්න වලින් එයා නිදහස් වෙනවා. මානසික ප්‍රශ්න වලින් නිදහස් වෙනවා. සදාකාලයෙන් සදාකාලයට විවේකයටපත් වෙනවා. එහෙනම් අපට මේ ලෝකයේ තියෙන සෑම ප්‍රශ්නයක්ම තියෙන්නේ කායික ප්‍රශ්න, මානසික ප්‍රශ්න. එහෙනම් කයේ තියෙන මේ පංචකාමයන් නිසා අටගත් ප්‍රශ්න, සිතේ තියෙන ක්ලේශ ධර්මයන් නිසා අටගත් ප්‍රශ්න. එහෙනම් මේ ප්‍රශ්න වලට විසඳුම තමයි රාත්‍රියේ දවාලේ කියන පැය 24ම අපි පූජා ඔප්පු කරන්න ඕනේ. බලි ඔප්පු කරන්න ඕනේ. අත්තරින්න ඕනේ. එහෙනම් මේ ආකාරයෙන් අත්තරලා අපි මේ විදියට අපගේ සිත සකසනවා නම් ඒකාන්ත වශයෙන්ම මේ භවයේ අපේ නිවන වළක්වන්නට සුදුස්සෙක් මේ ලෝකේ පොයවත් නැහැ. එහෙනම් අපේ නිවන් මාර්ගයේ මේ ගාථාව තුළින් අදාගනිමු. තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ තියෙන ලෝකෝත්තර භාවය, ඒ ධර්මයේ තියෙන නිර්වාණ ධර්මය අපි බලන්න ඕනේ. හේතුව ධර්මයේ කොච්චර ඇවුනත් වැඩක් නැහැ. ඒක නිර්වාණ පණිවිඩයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ධර්මයෙන් වැඩක් නැහැ. ඒ නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සෑම පණිවිඩයක් තුළම අපට විශාල කාරණාවක් ගන්න පුළුවන්. දිවාචරත්තෝ චරන්තියේ බලින් කියන එක තුළ විද්‍යාත්මකව බලනකොට දිව්‍ය ලෝකේ රාත්‍රියක් තියනවද? දවාලක් තියනවද? එහෙනම් බ්‍රහ්ම ලෝකවල රාත්‍රී දවල් තියනවද? එහෙනම් මොකද්ද මේ කියන රාත්‍රිය? මොකද්ද මේ කියන දවාල? එහෙනම් අපට රාත්‍රිය කියලා කියනවා, දවාල කියලා කියනවා. අවුරුදු ලක්ෂ ගණන් ගිහිල්ලා දිව්‍ය ලෝකෙට යනකොට පැය ගාණයි ගිහිල්ලා තින්නේ. කොයි ලෝකෙට සාපේක්ෂවද මේ රාත්‍රියේ දවාල ගැන මේ දේශනා කරන්නේ? එහෙනම් මේක විද්‍යාත්මක බලනකොට තථාගතයන් වහන්සේ අපට කාරණා දෙකක් පැහැදිලි කරනවා. ඒක තමයි දිවාචරත්වෝ චරන්තියේ බලි අපි දවල් කාලයේදී මොනවද කියන්නේ හොඳට පේනවා අපට හොඳට හැමදේම අපට අඳුනා ගන්න පුළුවන් නාම රූප. නමුත් රාත්‍රී කාලයේදී කරවලයි මොකවත් අඳුනා ගන්න බෑ. සමහර ගී කට්ටිය කියනවා රෑ වැටුණ වලේ දවල් වැටෙන්නේ නැහැ කියලා. මොකද්ද මේ ප්‍රකාශය කරවලේදී අතරමං වෙලා කරන දේ දවාලේදී කරන්නේ එහෙනම් දිවාචරතෝ චරන්තියේ බලින් තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපි යම් අවස්ථාවලදී මුලා වෙලා අරියට තේරුම් නැතුව අවබෝධයක් නැතුව කරන වැරදි අවබෝධය ඇතුව කරන්න එපා හේතුව එහෙම කෙරුවොත් ඒකේ ආරක්ෂාවක් නැහැ අපට নানা ප්‍රකාර වේදනා හිංසා පීඩා වලට ගොදුරු වෙන්න වෙයි එහෙනම් අපගේ ජීවිතය තුළ හොඳට කල්පනා කරලා බලන්න අපි මොන තරම් මුලා වෙලා වැරදි කරලා තියෙනවද එහෙනම් දවල් කාලයේ කියන අපි අවබෝධයක් ඇතුව ඔද්දට දැනගෙන වැරදි කරනවා. එහෙනම් මම දන්නවා මම මේ බලන්නේ රාගයෙන්. එහෙනම් මම දන්නවා මේ රාගයෙන් නිසා මට විශාල අකුසල කර්මයක් ඇති වෙනවා. එහෙනම් නොකටයුත්තක් මේ කරන්නේ. එහෙනම් හැම දෙයක්ම දැනගෙන එයා රාගයෙන් බලනවා නම් අන්න එයා දවල් කාලේ වැරද්දක් කරනවා. එහෙනම් ඒ කරවලේ තමයි ඒ වැරද්ද කරන්නේ. එහෙනම් ඒ කරවලේදී අපි රාගෙන් දෙනෙක් දිහා බලනකොට ඒක සම්පූර්ණ දැනගෙන කරන නිසා දිවාච කියන ඒ ගණයට අයිති වෙනවා. එහෙනම් අපගේ ජීවිතවල පේන්න ප්‍රසිද්ධිය කරන වැරදි නොපෙනෙන්න කරවලේ කරන වැරදි එහෙනම් අපි රාසිකත්ව සිතන වැරදි එහෙනම් ප්‍රසිද්ධියේ ප්‍රකාශයටපත් කරන වැරදි එහෙනම් සංවරව අපි රඟපාමින් සංගවගෙන ඉන්න වැරදි එහෙනම් අපිට අමතක වෙලා අසංවරව එලිපිට කරන වැරදි එහෙනම් මේ වගේ පේන්න කරන දේවල් නොපෙනෙන්න කරන දේවල් දිවාච රත්වෝච කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් අපගේ ජීවිතවල සෑම අවස්ථාවක් තුළම අපි පරිස්සම් වෙන්න ඕනේ මේ සිත කය සමනාසය කියන මේ ආයතන පිළිබඳව අපේ ජීවිතය තීරණය කරන්නේ මේ ආයතන අය ඉපදෙන්නේ කොතනද කියන එක අපගේ ජීවිතයේ සම්පූර්ණ තීරණය ගන්න මේ ආයතන අය මොන මොනවද දුක් විඳින්න තියෙන්නේ කියලා. එහෙනම් අපේ ජීවිතවල කවදාවත් දුකක් ඇති නොවෙන්න රාසින් පව් නොකරමු වෙලිපිට පව් නොකරමු රාසින් නොසිතමු කෙලෙස් ධර්මයන් එලිපිට නොසිතමු කෙලෙස් ධර්මයන් එනම් මේ ඇසෙන් බලනකොට අපි ඔරහසෙන් බලනවා ප්‍රසිද්ධියේ බලනවා ප්‍රසිද්ධියේ කතා කරනවා සිත ඇතුලෙන් පොඳුරනවා එනම් මේ ස්වභාවයන් දෙකම මේ නිවනට බාධාවක් එනම් මේ ස්වභාවයන් දන් දෙන්න ඕනේ බලිය අපට පූජා කරන්න ඕනේ බලන්න තථාගතයන් වහන්සේ මේක දැකපු කෝණය මේක මා ගැඹුරු විද්‍යාවක්. එහෙනම් අපගේ ජීවිතවල මේ ස්වභාවයන් දෙකක් පවතිනවා. ඒ ස්වභාවයන් දෙක තමයි අපි ප්‍රසිද්ධියේ කරන වැරදි සහ අප්‍රසිද්ධියේ කරන වැරදි. එහෙනම් කොච්චර අපි ලස්සනට පිළිවෙලට ඉතියත් අපේ සිත තුල කෙලෙස් තියෙනවා. අපේ සිත දන්නවා තාම කෙලෙස් පවතින බව. රාග ద్వේස මෝහ මේ වෛර මේක තුල තැම්පත් වෙලා ගබඩා වෙලා තියෙනවා. මේක එළියට දාන්න කැමති නැහැ. මේක විනාශ කරන්න කැමති නැහැ. මේ මාර්යෝ පරාජය කරන්න කැමති නැහැ. මේ මාර්යෝ මේ බඹයක් විතර උස තියෙන මේ ලෝකයෙන් එලවන්න නැතුව අපි මේ මායයට ඉන්න අවසර දීලා තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන වලට බන කියලා මේ කට්ටිය හදාගන්න මේගොල්ලෝ නිසා තමයි මේ බඹයක් විතර උස තියෙන ලෝකය දුස්සීල ලෝකයක් කාම ලෝකයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආයතන අය පිළිවෙලට කතා කරලා ධර්මයේ කියලා බොහොම ශ්‍රද්ධාවන්ත දරුවෙක් වශයෙන් අදා ගන්න. එහෙම අදාගත්ත දරුවාට හොඳට බණ කියන්න බණ කියලා ඒගොල්ලෝ ලෝකෝත්තර කරගන්න. එහෙම ලෝකෝත්තර කරාට පස්සේ යම් යම් අඩුපාඩු සියුම් ලෙස දකිනවා ඒ දකින දකින සෑම මොහොතෙම දන් දෙන්න, බලියකට ඔප්පු කරන්න, එහෙම කෙලෙස් ටික නිරෝධ කරන්න පුළුවන් නම් චිත්තානුපස්සනාව කරනකොටගෙන මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න පුළුවන් නම් අපේ නිවන වළක්වන්න මේ ලෝකේ කාටවත් බෑ. අපි මේ සංසාර දුක නිවනවා නිවනවාමයි. එහෙනම් අද ඉඳලාම මේ කමඨාන පුරුදු කරන්න මේ ආයතන අයතුලින් ඇතිවෙනා වූ ප්‍රසිද්ධ වැරදි මොනවද? මම රාසිගතව සිතන වැරදි මොනවද? මේ ආයතන ආයතුලින් ඇතිවෙනා වූ අඩුපාඩු මොනවද? අඩුපාඩු තියෙනවා අංගගෙන ඉන්නවා, කරවලේ තියාගෙන ඉන්නවා. එහෙනම් කරවල ස්වභාවයකුයි ආලෝක ස්වභාවයකුයි කියලා මේ ආයතන අය තුලම ස්වභාවයන් අයක් පවතිනවා. ඒ ස්වභාවයන් එකින් එකට තේරුම් අරගෙන අද හිඳලා අපි අදන්න ඕනේ. අද හිඳලාම මේක පුරුදු කරන්න ඕනේ. මෙත්තං කරෝත මානුසියා පජාය. මේ ලෝකයේ තියෙන සෑම මිනිසියෙකුට සෑම නාමයකට රූපයකටම මෛත්‍රිය පාන්න ඕනේ. එහෙනම් මේ විදියට අපිට කටයුතු කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම තස්මායිනේ රක්කතප්පමත්තා අපි විසින් ආරක්ෂාව අපිට සලස ගන්නවා. එහෙනම් අපගේ ආරක්ෂාව තමයි මේ ධර්මයේ තුලින් ඇතිවෙනා වූ ආරක්ෂාව. එහෙනම් මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ කරමු හැම දෙයක්ම අත්තරිමු. අත්තරුණා වාගේ රඟ නොපාමමු. එහෙනම් අපගේ ජීවිතවල අපි ප්‍රසිද්ධිය අත්තරියයි කියලා කිව්වට මොකවත් අත්තරලා නැහැ. ප්‍රසිද්ධිය හැමදේම ඉවර කළා කිව්වට මොකවත් ඉවර කළා නැහැ. එහෙනම් අපේ යම් යම් වැඩවලින් අවංකවම අපි දන්නවා මොකවත් අත්හැරලා නැති බව. එහෙනම් අපි අද ඉඳලා අවංක වෙලා තථාගතයන් වහන්සේ ඉදිරිය හැමදේම අත්හරිනවා. මං හැමදේම අත්හරිනවා. මං අද ඉඳලා ඔබ වහන්සේගේ මාර්ගයේ නිර්වුල්ව ගමන් කරනවා. මට අනුකම්පා කරන්න. මම මේ පූජාව පවත්වන්න කැමති. ඈම මොහොතක් තුළම මේ බලිය මන් දෙන්න කැමතියි කියලා තමන්ගේ ජීවිතයේ තථාගතයන් වහන්සේට පූජා කළා වාගේ මේ සෑම ක්ලේශ ධර්මයක්ම පූජා කරලා මේ සිත කන නාසය සමසිත කියන මේ ආයතන අය පිරිසිදු කරගෙන අපි ලෝකෝත්තර ජීවිතයට සුදුසු විදියට සකසා ගනිමු. එනම් මේ කමඨාන අදහිඳලා පාරමී ධර්මයක් වශයෙන් පුරමු. අදහිඳලා මේක කමඨානක් වශයෙන් පුරමු. අපි ලබාපු මිනිසත් භවයේ ශ්‍රේෂ්ඨ ධර්මයක් මේ හැවුනේ. එනම් මේ රතන සූත්‍රය තුළ මේ ඇච්ච ධර්මය අපගේ ජීවිතයට උත්තරීතර ධම්මපදයක් වේවා. අපගේ ජීවිතයට ලැබිච්ච හොඳම කමඨාන වේවා සෑම ක්ලේශ ධර්මයක්ම අපි දැනගෙන කරන දේවල් නොදැන කරන දේවල් තියෙනවා ප්‍රසිද්ධිය කරන දේවල් තියෙනවා රාසිගතව කරන දේවල් තියෙනවා මේම ස්වභාවයක් අපි තුල තියෙනවා අපට කවදාවත් නිවන් දකින්න බෑ මේ වගේ චරිතයක් අපි තුල පවතිනවා නම් කවදාවත් මාර්ගඵලයකටපත් වෙන්න බෑ. එහෙනම් මේ නතේ බවං අට්ටමං ආදියන්ති කියලා කියන මේ අටවෙනි පුද්ගලයෙක් නැත්තේය එහෙම නැත්නම් අටවෙනි භවයක් නැත්තේය කියලා කියනවා වාගේ අපගේ ලබාපු මේ මිනිස්සුත් භවය තුල වැඩ නිමා නම් මේ සංසාර දුක නිවෙන්න නම් ඒකාන්ත වශයෙන්ම අපි මේ රාසින් කරන පව් ටික අපි අත්හරින්න ඕනේ බලිය අපට ඔප්පු කරන්න ඕනේ ප්‍රසිද්ධියේ කරන වැරදි ටිකත් බලියකට ඔප්පු කරන්න ඕනේ. එහෙනම් යටිසිතේ යම හංගගෙන තියෙනවා වෙනත් දෙයක් ඉතේ තියාගෙන අනවශ්‍ය විදිහට බලනවා වෙනත් දෙයක් ඉතේ තියාගෙන බොහොම පෑපත් ධාර්මික ලෙස ඇසිරෙනවා මේ කය තුල ගොඩාක් දෝෂ තියෙනවා. එහෙනම් මේගොල්ලෝ තාම බන ආලා නැහැ. ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව මේගොල්ලන්ට දීලා නැහැ. එහෙනම් මේගොල්ලන්ට හොඳට බන කියන්න මේ කට්ටියට හොඳට සීලය උගන්වන්න විනය උගන්වන්න මේගොල්ලෝ ලෝකෝත්තර කරන්න රාත්‍රියේ දවාලේ කියලා කියන රාසිගතව වෙන පව් ප්‍රසිද්ධිය වෙන පව් අපි දන්නවා ඒ හැම එකක්ම දන් ඉවර කරන්න එහෙම ඉවර කරලා තථාගතයන් වහන්සේගේ ධර්මානුරූපීව ආරක්ෂාවටපත් වෙන්න ඒ කියන්නේ දසමාර සේනාවට අවුෙන්නේ නැති විදියට ආරක්ෂා වෙන්න එනම් මේ කමඨාන වඩලා මේ ධර්ම දේශනාව තුළ පැවතිලා මේ ලබාපු මිනිසත් භවය අමාමා නිවනින් නිවි සැනසීම ලබා ගන්නට මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස මේ ගාථා රත්නිය හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න